කරුණ පිළිතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සම්බ දානං ධම්ම දානං විනාති සම්බං රසං ධම්ම රසෝ විනාති සම්බං රක්ඛං ධම්ම රති විනාති සංහක්ඛයෝ සම්බ දුක්ඛ දුක්ඛං විනාති මහා සංඝරත්නයන් අවසරේ සද්ධාවන්ත පින්තුනි සෝලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ වෙත සබ්දෝ රජතුමා පැමිණ කළ ආරාධනයකට දේශනා කළ ගාථාවක් මේ තියෙන්නේ. සම්බ දානං ධම්ම දානං විනාති. ආමිෂ දාන ධර්ම දාන යන මේ දෙක අතරින් සීලම ආමිෂ දානයන් අභිභවා ධර්ම දානය ජයගනි. සම්බං රසං රසං ධම්ම රසෝ විනාති. ආමිෂ රස ධර්ම රස කියන මේ රස අතරින් සියලුම ආංශ රසයන් අභිභවා ධර්ම රසය ජයගනි. සම්බං රතින් ධම්ම රතේ ගුණාති. ආංශෙහි ඇලීම ධර්මෙහි ඇලීම කියන ඇලීම් සියල්ල අතුරින් සියලුම ආංශ ඇලීම් සාංශ ඇලීම් අභිභවාගෙන ධර්ම රතිය ධර්මයේ ඇලීම ජයගනි. සංහක්ඛයෝ සබ්බ දුක්ඛං විනාති 108 ආකාරයෙන් වූ තෘෂ්ණාවගේ ශ්‍රේණියම සංඛ්‍යාත නිර්වාණ ධර්මය සීලම දුක්ඛ ධර්මයන් අභිදවා ජයගනි මේ දේශනේ කාටත් පැහැදිලි මේ බණ පිළිසෙන් මේ ගාථාව නොදන්න කෙනෙක් නැtei කියලා හිතනවා එසේ නම් සිදු කළ ධර්ම දානයේ සම්බන්ධ දෙකී පුණ්‍යානුමෝදනාව කුණි මේ දේශනාවෙන් අපේක්ෂා කෙරෙන්නේ. දානි කියන මේ වචනේ පාරමිතාවක් හැටියට හඳුන්වනවා. එයින් මේ ධර්ම දානය අටකථාචාර්යයන් වහන්සේලා හඳුන්වලා තියෙනවා මෙහෙම. ජේතවනාරාමයේ නැමැති විහාරස්ථානයේ 54 කෝටියක් වැයකට අනාථපිණ්ඩික සිටුවරයා විසින් පූජා කරනු ලැබුණා. පූර්වාරාම විහාරයේ විශාඛා උපාසිකා මාතා විසින් 27 කෝටියක ධනය වැයීමේ වැය කිරීමෙන් කරවා පූජා කරන ලැබුණා. වේලවන මහා විහාරෙහි විහාර පූජා සඳහා වැය කළ මුදල් මෙතකයි කියලා නියම කළා නැහැ. නමුත් කලමින් බුදු සසුනට මහා පොළව කම්පා වෙද්දී පූජා වූසේනාසනේ වේලවනාරාමේ ධර්මාශෝක රජතුමා විසින් 95 කෝටියක් ලැය කිරීමෙන් 84000ක් විහෙරිහාර කරවා පූජා කරනු ලැබුණා. ලංකා දීපේදී දේවානම් පිටිස්ස මහරජතුමාණන් විසින් ලංකාවේ යොදුනෙන් යොදුනට සෛත්‍යයන් ගොඩනංවා පූජා කරනු ලැබුණා බුදු සසුන පිහිටවනු ලැබුණා. දුටුගමන මහරජතුමාණන් විසින් තුන් ලෝකයේම සමාන කළ හැකි අදෘශ්‍යයි චෛත්‍යරාජන් වහන්සේ වෙන රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ ගොඩ නැංගුවා ලයකල වස්තුව මෙතෙකයි කියා ප්‍රමාණ කළ නැති වෙන. නව මහා ප්‍රාසාදයක් වන ලෝවා මහා ප්‍රාසාදයේ දෙස කිස් කෝටියක් ධනෙ වැය කරමින් කරවා පූජා කරන ලැබුණා. මේ විදිහට විශාල ගොඩනැගිලි ස්තූප විහාරස්ථාන පූජා කරන්ට යම් බඳු පරිත්‍යාගයක් කරනු ලැබේ නම් ඒ සියල්ල දානයයි. ඒ සියල්ල ආමිත දාන හැටියට ගණනවා. එසේ නමුත් යම් කෙනෙක් අනිත්‍යවක සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධන්ති හේසං රූප සමෝසුකෝ මේ විදිහේ සතරපද ගාථාවකින් හරි ධර්ම දේශනාවක් හෝ ධර්ම ලේඛනගත කිරීමකින් හෝ පරික්ෂා කරනු ලැබෙන්නම් ඒ අර සීලම ආමිෂ දානයන් අදුබවාගෙන මේ ධර්ම දානේ ගන්නවා උසස් වෙනකපත් වෙනවා. මහා පොළොව තලයේ දෙලක්ක් මේ සමතලා කොට ආසනින් ආසනේ අසමු සම්මුඛ කොට පනවා. හොඳ පළක් ඇතිරිලි එළලා බුදුපම බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා පේලි පේලි පේලි වඩා හඳුවලා. කෙසේ බුදවැනි සීළු මුරුදු මොළ කසීකලු පසකලේ ආදී කළ දිවකලු ආදී කළ ජීවර වස්ත්‍ර පරිස්කාර අටපිරිකර ආදී එසේම සුවඳ රත්හල් කාලෙන් කරන ලද ආපතේ සුවඳ විහිදු වන ඕජා සම්පන්න දින්දපාත දානය මන්ත්‍රීක විසි දුම්බෝනාදී අනර්ගව සේනාසන භාණ්ඩ සතු නවමේත තේලම දුක්ඛාමිතාගේ ප්‍රමේත ඕජා සම්පන්න ඥාන ප්‍රත්‍යය මහා මේරු පර්වතයේ උසට උස්ස ගොඩනගා පූජා කරන ලැබෙනවා නම් ඒ පූජාවෙන් ලැබෙන අංසන්තය අභිධාවගෙන සතර පද ගාථාවකින් නමුත් ධර්ම දානයක් පැවැත්වීම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජේෂ්ඨ වූ උත්තම වූ කවර වූ දානයක් බාටපත් වෙනවා කියන එක දේශනා කළා. ඒ අනුව සලකා දානය, රසය, රතිය කියන මේ සීලවත්යේ අතුරින් ධර්ම දානය, ධර්ම රසය, ධර්ම රතිය අග්‍රස්ථානයට පත් වෙන බැවින් ඥානවන්ත අය විසින් ධර්ම දානයේ කීමට අප්‍රමාද වී සිටී කියන එක දේශනා කළා. සබ්දේ රජතුමා ආරාධනා කළා ස්වාමීනි අපේ මේ ධර්ම දේශකයන් වහන්සේලාට විධාන කළ මැනව මේ විදිහේ දානයන් අතුරින් උතුම්ම දානය ධර්ම දානය නම් සතර පද ගාථාවකින් හරි දහම් පදයක් දේශනසේක් නම් අපට ඒ ප්‍රාප්තිදානෙහිවත් කිල්කමන වීම කරනසේක්වා කියලා ආරාධනය කරන්නේ. එනිසා මේ අදත් දෙවියන් කුන්දියම කරන්නේ මේ ධර්ම දේශනාව ප්‍රාණි. දැන් අද මේ අමාදම් සංගමයේ නම් සංවිධානය කළ ධර්ම සංග්‍රහයට දායකත්වයේ දරු කීප දෙනෙකුගේ නම් කියුණා. ප්‍රේමන්ත කුමාර මහත්මයා එක ධර්ම පුස්තකයක් පූජා කරන ලැබුවා. එතුමාගේ තේතුමා ඉන්දිය පෙරලා මැතිතුමා ජීවත් වෙන කාලේ අපි මතක් කළා මහත්මයෝ මේ වාගේ වැඩගත් ධර්ම දානයක් තියෙනවා මහත්මයාත් ඒ කොටසක් බාර ගන්න. එරෙහි මම ඒක බාර ගන්නවා කිව්වා. ඉතින් මේ තේතුමාගේ අභාවයෙන් ඒ තේතුමා වෙනුවෙන් කළ යුතු ශ්‍රේෂ්ඨ කළගුණ සැලකීමේ යුතුයකමක් වශයෙන් පින්වත් හේමන්ත කුමාර මහත්මයා මේ ධර්ම දානයේ පෙරමුණ ගත්. එනිසා එතුමා කළ පින් විශාල පුණ්‍ය නිදානයක් හේතුමා වෙලුවේ. ඉතින් වයෝවෘද්ධ නෑනියන් වෙනුවෙන්, කවුල වෙනුවෙන්, කවුලේ සම්දෙනා වෙලුවේ. ඒසා මේ ධර්ම දාන කුසලේතුමාටත් ඒ අභාව ප්‍රාප්ත තේතුමාණන් වහන්සේට ජීවමාන මෑණියන් වහන්සේට සහෝදර පිරිසට ඥාති මිත්‍රයෙකුට සමක ඒ ධර්ම දාන අනුසංසයේ තමා බලාපොරොත්තු වෙන ධර්ම ඥාන, භාවනා ඥාන, ප්‍රතිපත්ති ඥාන මුදුන් පමුණවා ගනිමි. මේ ධම් කුටි අකුරක් පාසා පරිහරණය කරන ගෘහස්ත ප්‍රවෘජිත භාවනාබිලාසී උතුමන්ට මෙය තම තමා ලබන භාවනා කමතාන් මුදුන් පමුණවා ගන්නට ආලෝකයක්ම වේවා කියන අදිශානෙ යුතු අනුමෝදන් වන්නකෝ ඒකම නම සදාන් වුණා පින්වත් චන්ද්‍රිකා ආදේශින්න මෑණියන්ගේ. එතුමියා බොහොම ගෞරවයෙන් බොහෝ වාරවල මේ ගැන විමස විමසා අවස්ථා ලබා ගත්තා. විශේෂයෙන් අභාවස්ථාප්ත ප්‍රවේශය ආදේශින්න මැතිතුමා නම් එවාගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ මේක සිහිපත් කරලා හැමදාම තමන්ගේ ජීවිතයේ ධර්මයටම කැප කරගෙන ජීවත් වෙලේ පින්වත් චන්ද්‍රිකා ආදේශින්න මෑණියෝ මේ ධර්ම දාමේ කැලැස්සුවා. ඒ ධර්ම දානානිසංසය තුමියටක් යභාවක් પ્રાપ્ત විසාපතිතුමාණන් හා දෙමව්පියන් සහෝදරතුමාණන් ආදී සීල ඥාතීන්ද ජීවත් වෙන දයාබර දරුවන්ට අවුලේ සෑම දිනකට මහත් ඵල මහත් ආනිසංස වේවා තමන් බලාපොරොත්තු වන සාසන පරමාර්ථයන්ට පුරා ගැනීමට මේ හේතු වේවා මේක මහත් ආලෝකයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒක මේ අධිකර්ම ග්‍රන්ථයක් සම්පාදනය කරලා සම්පා බස්නායක මහත්මිය තමන් අභිධර්මයේ අදාළලා තවත් අයට ඒවව බෙදා දීම ඒ ධර්මයේ බෙදා දීම වශයෙන් මේ ධර්ම පුස්තකයේ පරිස්කා කළා. එතුමියට ඒට සම්බන්ධ වූ සෑම දෙනාට ඒ ධර්ම දාන සංසයෙන් අභිධර්මයේ පිළිබඳව නෙවෙයි ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පරිපූර්ණ දැන ගැනීම සඳහා ධර්මඥානෙ වැඩේවා භාවනාඥානෙ වැඩේවා මොනිනේම ආලෝකයේ වෙන සදාකාලික ශාන්ත නිර්වාණ ආලෝකයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දානයන් විශේෂයෙන් විශේෂ පරික්ෂා කර ගැනීමට මහෝපකාරී වූයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය එයින් ගොරම බසන් තිබුණු මේ භාවනා ග්‍රන්ථ පරිවර්තනය සඳහා බුදුම ජාතක පූජ්‍ය අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේගේ සහයෝගයෙන් පූජ්‍ය උදයයේගම ධම්මජීව ස්වාමීන් වහන්සේ පූර්ණ කාලය යෙදලා මේ වෙලිති නිසාමයි මේ ධර්ම ග්‍රන්ථයන් එළිදැක්ුනේ. අද අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේ මෙතන නොහිටියා ධම්මජීව ස්වාමීන් වහන්සේ සාක්ෂි පිරිස වැඩීම ලොකු භාග්‍යයක්. එවැගේම මේ සම්පාදනය කිරීමේ සත්‍රුතුමා නම් වන පූජ්‍ය පාවෝසාලෝ ස්වාමීන් වහන්සේ අද අසනීප ගාමී කරමින් ඉන්නේ. ඒ නිසා මේ ධර්ම දානය සඳහා පූර්වාරම්භ කළ ඒ පූජ්‍ය සත්‍රු ස්වාමීන් වහන්සේට පරිවර්තනය කළ පූජ්‍ය ස්වාමීන් වහන්සේ ජනමට මේ ධර්ම දානානිසංස හේතුවෙන් තම තමන් වහන්සේලාගේ සාතන පරමාර්ථයන් සපුරා ගන්න කායික මානසික නිරෝගීසයක් චිරජීවනයේ දීර්ඝාසයක් ලැබේ ධර්මාඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන සපුරාගෙන සතු බෝධි ඥානයෙන් සාන්ත ලෝකෝත්තර නිර්වාණ අධිගමනයේ පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒකම මේක සාම සුදුසු මුද්‍රණ කාර්යභාරයේ දරු ඉන්නත් කමල් අමුදෙනී මහත්මයා ගැන කවුරුත් දන්නවා එතුමා මේ භාවනාව දිනු පවුණු කරගෙන ඒ සම්බන්ධව මුල් දැකගත් ආදර්ශමත් මහත්මයෙක්. එතුමාගේ අතින් මේක මුද්‍රණය වීම හැම අපකෙන්න සුදුසු වූයේ ඒ සම්බන්ධ මන ආගෝණයකින් යෙදිච්ච නිසායි. ඒ එතුමා ආදායමක් බලාගෙන නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ සමාජයේ සේවයක් හැටියටයි. ධර්ම සේවයක් හැටියටයි. නිසා එතුමාගේ ඒ මුද්‍රණාලයට මුද්‍රණාලයේ කාර්යභාරය සමදනාටත් එතුමාටත් පවුලේ සමටත් දෙමව්පිය දෙදෙනා වහන්සේටත් සහයෝගය අනුග්‍රහය දක්වූ අමාදම් සංගමයේ නිරධාරි මණ්ඩල සමාජික පිරිසට මේ ධර්ම දානානි සංත බලයෙන් තව තවත් ධර්මාඥානේ භාවනාඥානේ මුදුන් පමුණවා ගන්නට ලැබේවා එවන්දී තමන් බලාපොරොත්තු වන දෙලව දුණුවක් පාරමී දුණුවක් කෙලවර ප්‍රාථමික භෝධියෙන් අග්‍ර අමාම නිවන් සෝයක් සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඊළඟට අපි සඳහන් කරන්න තියෙන්නේ අද අමාදම් සංගමයේ නැත වසර දෙකකට වරක් මේ අද දවසේ සාසු වුණා. ඒ අපිත් එක පිළිත් නිසා ඒකට අපි අවස්ථාව ලබා දෙමින් තාම කෙටි අනුශාසනාවක් කරන්නට සූදානම් වෙනවා. ඒ කියන්නේ බුද්ධෝත්පාදකාමී දුර්ලභයි. ඒ අපට ලැබුණා. බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව දුර්ලභයි අපට ලැබුණා. බුද්ධෝත්පාද කාලයක මිනිසත් බලෙහි අනුභීව මන්ද බුද්ධික උන්වත්තතා ජබාවිතාවන්ගෙන් තොර වූ නැන නුවණැති ඉන්ද්‍රිය සම්පන්න මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඒකට අදාපට ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ සවිසුද්ධ වූ සාතන බ්‍රහ්මචර්යාව දුර්ලභයි. අද ඒක අපට ලැබිලා තියෙනවා විසුණු වාසනාවසේ. එවැගේම අබුද්ධෝත්පාද කාලේ අහන්නවත් නැලෙන ශ්‍රී සුද්ධ වූ ශ්‍රී සද්ධර්ම රත්නය අදාපත අහන්න ලැබිලා තියෙනවා. ඒක දුර්ලභ දෙයක්. ඒ වගේම අපට නිවන තුන මඟ පාදා දෙන කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ දුර්ලභයි ඒක අපට ලැබිලා තියෙනවා. මේ අවස්ථාව ක්ෂණ සම්ප්‍රත්‍යයේ හැටියට හඳුන්වනවා. නම් වෙනි බුද්ධෝත්පාද ක්ෂණ සම්ප්‍රත්‍යය. නමුත් මේ සම්බන්ධව තේරුම් ගන්න බැරි ඇත්තෝ බොහෝ සෙයින් සමාගේ කාර්යයේ නිෂ්ඵල බවට පමුණවාගෙන යනවා. ඒ කියන්නේ ලෞකික සත සම්පත් ඔස්සේම සිතෙනින් කියමින් කාලය ගත කරනවා. නමුත් මේ සම්බන්ධව බිඳක් හෝ ආબોධ කරගත නැනවත් අය අප්‍රමාද ප්‍රතිපදාවේ යෙදී සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද ප්‍රතිපත්තියෙන්ද තම තමන්ගේ ජීවිතය නොසිස්බාට පමුණවා ගන්න උනන්දු වී සිටිනවා. ඒ ශ්‍රාවක පිරිසක් තමයි මේ ශාලා මේ සංකල්පලා සිටින්නේ. එනිසා සක්‍ර භවනේහි යම් බඳු දිව්‍ය සම්පත් ඇතොත් ඒ සියල්ලට වඩා ධම්ම ලෝකෙහි යම් බඳු බ්‍රහ්ම සම්පත් ඇතොත් ඒ සියල්ලට වඩා මනුලව චක්‍රවර්ත සම්පත් ඇතොත් ඊටද වඩා මිලකල නැති පුණ්‍ය ලාභය මේ අපේ පින්වත් සෑම දෙනා විසින් විනාඩියෙන් විනාඩියට සක්කරේ සක්කරයේ චිත්ත වේතින් චිත්ත වේතිය මුදුන් පමනවා ගන්නවා කියන එක සතු මේ සිහිපත් කරන්න ඕන. ඒ කියන්නේ අප්‍රමාදයෙන් සම්පාදේ ධ්‍රේ කියන මේ බුද්ධ වචනේ හැදින්වෙන්නේ මොහොතක්වත් සිහියෙන් තොර නොවි වාසය කෙරේවා කියන එකයි. මොහොතක්වත් සිහියෙන් තොර නොවි වාසය කෙරේවා. සිහියෙන් තොර නොවි සිටනා නම් හැම මොහොතකම අපේ සබරින් ලැබෙන සෑම චිත්ත වීතියක් කුසල චිත්ත වීතියක් බවට පත් වෙනවා. ඒක අපි යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කරලා තියෙන්න ඕනේ. යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කරලා තිබුණොත් තමයි ඇහැට පේන අරමුණේදී ගලාගෙන යන චිත්තයේක කුසල චිත්ත වීතියක් තියෙනවා. කනට ඇහෙන ශබ්දයකදී ගඳ සුවඳකදී රස නීරසකදී සිසිලසෝ උෂ්ණෝ ශරීර ස්පර්ශයකදී හිතට ගලාගෙන සිටිවිලි අරමුණකදී හැම තැනකදීම තමන්ගේ සිතේ අංක දෙකට වැටෙන්නේ නැතිව ලෝභ කියන කාංකයයි දෝෂ කියන අංකයටයි වැටෙන්නේ නැතුව සම්මා දිට්ඨි කියන ප්‍රධාන ධර්මයේ ඇතුළු මදුම් පිළිවෙතට අනුව කුසල් සිත් වේලි වේලි පහළවන්නේ අපේ සිත යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කිරීම නිසායි යෝනිසෝ මනසකාරයෙන් පුරුදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වැඩි යුතු වන්නේ සතියයි සතිය කියන්නේ හැම විටම කුසල් අරමුණක් මතු කර ගැනීමේ ශක්ති විශේෂයක් මේ සතියේ ඒකට කියන උපාස්ථාන ලක්ෂණය කියලා. උපාස්ථාන ලක්ෂණය. අතිලාභන ලක්ෂණය. මේ තේරුම් වලින් සතිය හඳුන්වනවා. එතකොට අපට ඇහැට පේන යම් කිසි අරමුණක් තියෙනවා නම් සුභ හෝ අසුභ හෝ ඒ සුභ අසුභ දෙක තෝරගන්නේ තමන්ගේ පිළිගැනීම අනුවයි. නිලමස්සාට දුර්ගන්ධයේ සුභයි. නලවස්සාට දුර්ගන්ධය අසුභයි. එතකොට තමන්ගේ සංකල්පනාවන් එකගෙන පරිකල්පනා වශයෙන් තමන්ගේ සුභ අසුභ වශයෙන් බොහෝසෙන් තෝරගන්න. ඒ කවර හෝ අරමුණකදී තමන්ගේ සිත සිහියෙන් යුක්ත කර ගැනීමට අපි පෙරමුණ ගන්නවා නම් උනන්දු වෙනවා නම් ඒක අප්‍රමාදයයි. අප තැනට ලක්වන අරමුණකදී අපි හිතමු තරහකාරයෙක් දැක්කා කියලා. දැන් තරහකාරයෙක් කියලා හිතුවොත් අනිවාර්යයෙන්ම ඒක මුල් අකුසලයක් කරනවා ඒක අන්තයකට වැටෙනවා. එවැගේම ඒ මොහොතේදී තමා සතුටුමත් වේ නම් තමන්ගේ මේ පින්නතා නිරුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා දීර්ඝාස වේවා අද තුලින්ම මෙච්චි පහළ වෙනවා අන්න ලැබුම් පිළිවෙත අන්න අප්‍රමාදය එහෙම නැත්නම් මේ කියන පුජ්‍යලයාගේ සංකාලේ නාම රූප දෙක ස්කන්ධ පහක් ආයතන 12 ධාතු 18ක් පටිච්චසමුප්පාදාංග 12 සූසු ප්‍රත්‍යයක් තියෙන්නේ ඒ සියල්ල සම්‍යක්පාසා ඇතුව නැති වෙනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙන්න ඒකනොට අන්න සතුනන්තයි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි ඒ මොහොතේ පහළ වෙන චිත්ත වීති තේලිතේනේ මධ්‍යම ප්‍රතිපදාවටයි ති අන්තිමකට වැටෙන්නේ නැහැ එවගේ ප්‍රියමනාප කුජලේ යක්ඛාම තමන්ගේ හිතේ දේහිතස සෝමනස්යක් ඇති වුණා නම් අන්න ඒක අන්තයක් එතන ආසාවක් ඇති වුණා නම් හිතේ දේ මුලෝභ සාගත සිතක් පහළ වුණා නම් අන්තයක් ප්‍රවේශන බාල වෙන්න සතියෙන් තොර වූ අකුසල සිතිවිලි දෙයියක්. හොඳයි සමාගයේ ප්‍රේමනාතු කුජලේ දැක්කා මේ සින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා දීප්තිගත වේවා නිවන් දකීවා තමන්ගේ හිතේ හැටියට මෙච්චිස් පවත්වන. එතකොට තමන්ගේ සංකේතකට වැටෙන්නේ නැහැ. තමන් හැම වෙලාවෙම දුන් පිළිවිසෙයි. සතුටුමන්තයි. ඒ වගේම ඒ කුජලයාගේ වුණ ඇලෙන්නේ බැඳෙන්නේ සත්පුද්ගල සංවාද නිසානේ එතෙන්දි සමන් අරමුණු කරන්න ඕනේ අර වගේ විදර්ශනාවට හරවලා. මේ නාම රූප දෙක, මේ ස්කන්ධ පහ, මේ ආයතන 12, මේ ධාතු 18, මේ පටිච්චසමුපාදාංග 12, මේ දුක්ඛ සත්‍යයක්, මේ සූවිසි ප්‍රත්‍යයක්, මේ සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. තමන් ජීවිතයේ හැටියට ආවර්ජනා කරනවා. එතනින්ම අන්තබ්බේත නැති මදුම් පිළිවෙත අනුව කුසල චිත්ත වීති ප්‍රේලි ප්‍රේලි පහළ වෙන සතුමන්තයි. ඒ වගේම සතුටට ලැබෙන ඈම ඉෂ්ඨ අරමුණ කිස්ස කියන්නේ සුබ. අනිෂ්ඨාරමුණක අසුබ. ඒ කවර අරමුණකදී වුණත් සතුටන්ත වීමට පුරුදු වී නම් අපට ලැබෙන ලෑ සෑම අරමුණකදීම අපේ හිත අර ලෝභ අන්තයට නොඇති, දෝෂ අන්තයට නොඇති මධ්‍යම ප්‍රතිපදාවට යුතුව පවත්වා ගන්න පුළුවන්. ඒකත් තමයි අදේන සම්පාදයට කියන බුද්ධානුශාසනයයි. එතකොට දැන් අපි මේ ආමිෂ දාන බන්දීනේ ධර්ම දාන දන් දීමේ බුද්ධෝපස්ථාන කිරීමේ බණ ඇසීමේ සිල් සමාදන් වීමේ සමථ භාවනා වැඩිීමේ විපස්සනා භාවනා වැඩිීමේ වත් පිළිවෙත් පැවැත්වීමේ සෑම ආකාරයකින්ම සිදු කරන ලබන්නේ මෙන්න මේ සතිය පුරුදු කිරීමයි යෝනිසෝ මනසකාරයේ පුරුදු කිරීමයි අංක දෙකට නැති අපේක්ෂක නැතුම් පිළිවෙතට අනුව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මන්ත ආදීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩෙන හැටේට හිත පුරුදු කිරීමයි. ඉතින් මේ தත්ත්වය අපට එක දවසකින් සියල්ල කෙරෙන්නේ නැහැ. කුඩා දරුවෙක් එක දවසෙම දුවන්න සමර්ථ වෙන්නේ නැහැ. වැටි වැටි හතයි හතයි කියලා වැටි වැටි නෑ තමයි මේ දරුවා ටිකෙන් ටික පුරුදු වෙන අවුරුදු ගණනාවක් යාම වේගින් දුවන්න පුළුවන් දරුවෙක් වෙනවා. ඒ වගේ තමයි මේ පිළිවෙත් කිරීමේදී සමන් හිත වැටෙනවා. වෙලාවට ලෝභාන්තයට වැටෙනවා. වෙලාවට දෝෂාන්තයට වැටෙනවා. වෙලාවක මෝහයට වැටෙනවා මාන්නයට වැටෙනවා ඉරිෂාවට වැටෙනවා මේ විදිහ අගාධයන්ට වැටෙනවා ඒ වැටෙන මේ මානසික தত্ত্বය නැවත නැවත නැවත අර සතිය උපද උපදව නිගිට නිගිට හැරමිතුවාරයෙන් ගොඩ නැගිටින වයෝවෘද්ධයෙක් වාගේ හරි උදාදාරයේ කනුන්ගේ උපකාරයෙන් නැගිටින වාගේ නැවත නැවත නැගිට නැගිට නිහි දෙන්නට ඕන. ඒත් යම් කිසි දායකතාවයේ ආධ්‍යාත්මික సంతානයේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වේනම්. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය ශක්තිමත් වේනම්. සති සම්බොධ්‍යංගාදී බොධ්‍යංග ගුණ ධර්ම හත ශක්තිමත් වේනම්. ඒ දායකකතු වැටෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ඒකාන මාර්ගයේ ඉදිරියට ගාලා තැහැ කියනවා. එසේ ගමන් කරනකොට අපට පුළුවන්කම තේරුණා බුදුරජාණන් වහන්සේ දෙතු මේ තේසත් ධර්මයේ තුලින් ධ්‍යානලාභය වෙන්න පුළුවන්. අභිඥාලාභය වෙන්න පුළුවන්. විපස්සනා ඥානලාභය වෙන්න පුළුවන්. කාර්මී සතරේ තිබුණා නම් සෝවාන් මඟ ඵල නිවන් සුව ලබන්න පුළුවන්. සකදාගාමි මඟ ඵල නිවන් සුව ලබන්න පුළුවන්. අනාගාමි මඟ ඵල නිවන් සුව ලබන්න පුළුවන්. රහත් මඟ ඵල නිවන් සුව ලබන්න පුළුවන්. ඒ සත්‍යය දක්වා සම්බුද්ධ ශාසනයේ නෛර්යානිකව පවතිනවා. ඒ මේ නෛර්යානික ශාසනයේ ඉතිරස්සිතේ පතමි. තමන් ලබන ධර්ම සැපය තවත් අයට ලැබේවා කියන මෛත්‍රී කරකොට ඇති මානසිකාරේ මේ ධර්ම දාන පිරිනැමීමේ ආමිත දාන පිරිනැමීමේ සීල සමාදාන යෙදීමේ සමථේකාසනා භාවනාවන් යෙදීමේ අප මේ රැස් කරගන්න ධර්ම ශක්තිය සීග්‍රයෙන් පිරිනියන සම්බුද්ධ ශාසනය මුකදී අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ඒ සත්‍ය ආબોධ කරගත්තාම අපට ලැබෙන උසස්ම සම්පත් අපි නිදහම් කරගෙන ඒ අනිවාර්යත සතුටිනිස පවතිවා කියා හදවතින්ම ආශිංසනය කරමින් අපට පිළිසියන්න පුළුවන්. මෙලෙසනා වශයෙන් කියනවා නම් දැන් අපි හිතමු ආනාපාන සති භාවනාව වඩන. සමහර පින්නතුන් ධ්‍යාන ලබනවා. ඉතින් හිතනවා මේක හරියට මම තවත් පැයට කියන්න ඕනේ. මම ලැබුවානේ චතුර්ථ ධානය. අන්න කියන්න යනවා. කියන්න යන්නේ මොකද වෙන්නේ? ඉදිරියේ කියන්න තියෙන ගමන්මකට බාධාවක් වෙනවා. ජීවිතේට බාධාවක් වෙන මාන්නයක් ඇති වුණානේ. ඇයි මමනේ මේ යදී මම කියලා කෙනෙක් සමාජයේ හදවතේ හිතේ තියාගෙන ඉන්නානේ. ඒක එක උපක්ලේශයක්. මම නෙමෙයි ප්‍රතිස්ථාඥාන වැඩි වෙයි. වැඩි කෙනෙක් නෑ. මක්නිසාද? සතරතා ධ්‍යානය කියන්නේ චිත්ත සාහිත්‍ය ධර්ම තියෙන දෙයක් නේ. එතන ධර්මතා 31ක් තියෙනවානේ. ඒ ධර්මතා 31 නේ ඒකාසෝනේ. ඒ මම කියලා කෙනෙක් නෙමෙයි වැඩි. අන්න විපස්සනා වශයෙන් අවබෝධ කරගත්තනම් කවදාකවත් කියන්නේ නැහැ. අනිත්‍යයට කියාපාන්නේ නැහැ. කියාපාන්නේ නැති නිසා ඒ තැනත්තා ඉදිරියෙන් මුල් වෙනවා. ඇයි මම කියලා කඩෙන් ගන්නෙ නැහනේ. ඒ යැදෙන්නේ ධර්ම ධර්මතාවක් පමණයි. ඉතින් මේ ලැබෙන ලැබෙන උසස් ගුණය විපස්සනාට හරවා ක්‍රියාත්මක හරවන්නේ ඉස්සර නාම රූප පරිච්ඡේද වශයෙන් හරවලා බලනවා. ඒ බැලීම නිසා මම කියා කෙනෙක් වශයෙන් දැඩිව අල්වා නොගන්න නිසා අනුද කියා පාන්නේ නැහැ. හැබැයි සමාජයේ සංකාලයේ තියෙන ලොකු සාන්තියක්. ඒ සාන්තිය අනිත්‍යකත් ලැබේවා කියන මෛත්‍රී සිත් පහළ වෙනවා. ඒක නිවැරදි. සමාජ ලබන්න පුළුවන් අෂ්ට සමාපatti කියලා හිතෙනවා. ඉතින් අෂ්ට සමාපatti සිංහා මහා ලොකු තත්වයක්නේ. ඉතින් හිතන්න පුළුවන් අනේ මේ කනිෂ්ඨය දන්නේ නැහැ කියලා දෙන්න ඕනේ. මම ලැබුවා අෂ්ට සමාපatti. මේක හරි රසයිනේ. මේක තේල ලක්ෂණ මේක තේල වටිනාකම මෙතක කියන්න බෑනේ. අන්න කියාපාන්න යනවා. ඉතින් මොකද සිද්ධ වෙන්නේ? අන්හායි, දිස්ත්‍යයි, මාන්නයි ඔක්කොම තමන්ගේ හිතේ පහළ වුණා. ඒ කියන්නේ තමන් අෂ්ට සමාපත්තිලාදී කියලා අඟවනකොට තමන් ගැන අනුන්ගේ ප්‍රසාදය බලාපොරොත්තු වෙනවා. අන්න තණ්හාව. ඒ වගේම මම තමයි මේක ලැබී අනිත්‍යතාව කරගන්න බෑ. අන්න මාන්නය. එතකොට මගේ සිත අස සමාපatti ලාභී. මම දැන් අස සමාපatti ලාභී. අන්න කුජල වශයෙන් ගත්තා. දිට්ඨිය. ඒවා තමයි අපේ සංකාමික බින්ගන උපක්ලේශ. මේවා අපි ඒ ඒ වෙලාවට නාම රූප පරිච්ඡේදයට හරවන්න ඕනේ. එසේ නැත්නම් තමා ඉදිරියට යන්න තියෙන ගමන් මාර්ගට බාධා වෙනවා. අගමමගත මාන සංකල්පයක් එක්ක මාන මේ ධර්මයක් ඇතුල් වෙනවා. ඒ මොනවද මාන ධර්ම කියන්නේ Tamange හිතේම පහළ වෙච්ච උපක්ලේශ. මෙන්න මේ වයින් අපි ප්‍රවේශම් වෙන්න ඕන. ඉදිරියට යන ගමන් මගට කටු අකුළු වැටෙන්නේ මේ වාගේ ක්‍රමවලින්. අර මහා සීල ස්වාමීන් වහන්සේ ගැන දන්නවනේ. මහා සීල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යෝ නීත්‍ය රහත් වෙලා 30000. Taman රහත් නැහැ. එක ශිෂ්‍ය රහතන් වහන්සේ නමක් උන්වහන්සේට අභියෝගයක් කළානේ. උන්වහන්සේ ඒකෙන් උනන්දු වෙලා කවදා පාන්දරම පාත්‍රය ජින්සුරය අරගෙන පිටත් වුණානේ ආරණ්‍යයකට භාවනාවකට මේ ගියේ යුතන්නේ. හිතේ විශාල මාන්නයක් දරාගෙන මොකක්ද මාන්නේ? මම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මගේ අපේ රේඛා තියෙනවා මට පේනවා වගේ මට පේනවානේ සතර මඟ පළමිනවනේ. අනේ මට ලාස් දෙකේ රහත් වෙලා ඉන්න පුළුවන් මේ මොන කඩියක්ද? එහෙමයි කිව්වේ. ඒ මිත්‍රා ගිහින් ගාමන්ත පබ්බාර කියන ගල් වෙන්නේ නැවතුණා ලැබුවා භාවනා 12ක්. ඒක ඊළඟ දාසේ වස්සාවාදන් වෙන්න විහාරස්ථාන දෙන්න හිතාගෙන. ඒ ඉඳලා පුජින් බැරි වුණානේ. දැන් මොන හිතේ කඩියමක් ඇති වුණා. එහෙනම් මම තුන්වාස නිදාගන්නේ නැහැ. දෙපා දුවන්නේ ඉක්ලන්න අදිෂ්ඨාන කරගෙන වැඩියෙන් සක්මන් කරනවා. නිදා භාවනා කරනවා. දුතාංග සියල්ල සමාදන් වෙලා රකින්න. දැන් ඉතින් පුදුම ගල් පිටක් නොසලන සිතක් තුන් මාසයක් වැඩවල මේ විදිහට මහා වීරියක් අනේ නැහැ කිසි කාලයක් අඩුගාන විපස්සනා ඥාන ආලෝකයක්වත් ලැබුණේ නැහැ. වස්සානාස්තවම අතිහිතේ බලම බලවත් කනගාටුවක් ඇති වුණා හඳුළු වැදුණා. අධිශාල කරුණාත්තා ඊළඟ අවුරුද්දත් එහෙම ඉන්නවා. කොහොම අවුරුද්දෙන් අවුරුද්ද 30 අවුරුද්දක් ගත වුණානේ මේ මොකක්ද? උපක්ලේශේ බාධා කරපු හැටි. ඇත්තෙන්ම වහන්සේට අතේ රේඛා දකින්නවා මේ මඟපල් නිවන් කියන නුවණ තියෙනවා. දින තියෙනවා, වාසනාව තියෙනවා, දැනුම තියෙනවා, දැක්කම තියෙනවා. බාධාවක් වුණානේ අර සුළු උපක්ලේශේ මට පුළුවන් අනිත්‍යයට වඩා. අන්තිමේදී සිස් අවුරුද්දක් ගිහිල්ලා තිස්සෙනි වාසනේ වක්ඛෝ දවසේදී සක්මන් මළුවට ගොඩවි තමන් වාසේ මුලින් තමනි දිනේ ප්‍රථම මුලින් මුලට සියල්ල මේ කල්පනා කළා. අනිකුත් සබ්බාමතාවින් වහන්සේලා මෙච්චර දෙයක් නොවේ මඟපර නිවන් ලබන. මේ මම අවාසනාවන්තයෙක් හෝ මගේ කිනමදි දෝ හිතනකොට කිසි බිඳමින් ඇදෙන්න පටන් ගත්තා. නමුත් උන්වහන්සේ මහා පුණ්‍යවන්තයෙක්. ඔය අතර සක්මන් කෙළවරේ වික්ෂ දේවතාවේ මිනිස්සුකින් දෙමට දාලා අඳන්න ගත්තා. ඇයි ඔබ කවුද? මම මේ වික්ෂ දේවතාවක් මොකද අඳන්නේ? ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අඳලා මාර්ගඵල ලැබුණොත් මටත් එකක් දෙකක් ලැබුණොත් මාත් අඳිනවා. ස්වාමීන් වහන්සේගේ හිතේ තිබුණු මාන්නේ හිඳලා ගියා. අනේ මං දිහා දෙවියෝ බලන් ඉන්නවානේ. මගේ සීලය නම් පිරිසුදුයි. මගේ භාවනාව නුවරදී. මගේ තියෙන එකම ප්‍රමාදයක් උපක්ලේශයක්. හොඳයි මම අද පටන් ඒ සත්‍යයෙන් නිදහස් වන්නේ කියලා හිත සාන්ත කරගෙන සක්මණේ සක්මන් කළා පියවර තුනයි. තුන් පියවරක් යද්දී ඒ මහෞත්තමයන් වහන්සේගේ සිත සමාධිමත් වෙලා විපස්සනා ඥානයේ දහස් ගුණයෙන් පිරිසිදු වෙලා සෞඛලස්නස අරිහත්ත්වයට වුණා. මෙන්න උත්ක්‍මයේ යටපත් වෙච්චි අවස්ථාව ලැබුණ වාසනාව. මේ සෞරුද්දක් බාධා කලේ කවද? රසවත්දී පුත්‍රයා නෙමෙයි. බාහිර පුද්ගලෝ නෙමෙයි. තමන්ගේ සිතේ පහළ වෙච්ච උපක්ලේශ. මෙන්න මේක නිසා සමත භාවනාවක් වැඩුවත්, විපස්සනා භාවනාවක් වැඩුවත් සත්පුද්ගල සංඥාව සිටින් ඉලක්ක වෙන හැටියට නාම රූප පරිච්ඡේද උපදවමින් ඉදිරියට ආයිතේ. එසේ යනවා නම් මේ පුද්ගලයා දියුණු වෙනවා. බාධාවක් වන්නේ නැහැ. අර විශාල නිදානයක් කියන සිටුවරේ නැත්නම් ආජකනේ මෙන්න මෙතන මගේ නිදානේ තියෙන්නේ. මේක මෙච්චර කෝටි ගාණක් තියෙනවා කියලා කවදාකවත් කියන්නේ නැහැනේ. කිව්වොත් ඒක කවදාවත් නිදානයක් වශයෙන් රැකෙන්නේ නැහැ. ගන්නවා. නිවහන්නේ කියන එක අප්‍රසිද්ධව තියෙන එක. ඒ වගේ තමන් රක්නා සීලය ගැනවත්, තමන් වඩන භාවනාව ගැනවත්, තමන් කරන දුසාංගාලි ප්‍රතිපත්ති ගැනවත් අනුලංගවන්නේ. හැබැයි ගුරුවරයාට කියන්න ඕනේ. ගුරුවරයන් වහන්සේගේ උපදේශ අනුවනේ මේවා කෙරෙන්නේ. උන්වහන්සේට පැහැදිලිවම කියන්න ඕනේ. නොසවාම කියන්න ඕනේ. එසේ කියමින් උපදේශ ලබාගෙන ඉදිරියට යන්න. මෙන්න මේ විදිහේ අපේ සෑම කටයුත්තකදීම එකී තා උපක්‍රේෂයන්ලා අපි ගොදුරු නොවි උසස් මේසයන්ගෙන් අපි ජාගනී ඉදිරියෙන් අධිෂ්ඨාන කරගන්න ඕන. ඒකයි අප්‍රමාදේන සම්පාදේත. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආත්මස්සත් අවුරුද්දක් මුළුල්ලේ විසූ දහම එකිනෙකට නෙමෙයි. අවබෝධ කරන ප්‍රයෝජන ගන්න සුදුසු. ඒසා අපට ධර්මයේ ධර්ම රසය ධර්මයේ පරමාර්ථය අවබෝධ කරගන්න ලැබෙනවාමයි. ඉතාලි යම් දෙයකින් මේ ජීවිතය අපේ නිස්සාර විමාන නියම සිද්ධ නුවණමයි. අපේ මේ ජීවිතය ගන්න උත්සාහය අපට කාර්මිකාවක් වෙලා බෝධිපාක්ෂික ධර්ම බාටපත් වෙලා යම් ආභාවයකදී අපට පුළුවන්කම තියෙනවා මේ ක්‍රේත මාරාදී පංචමාර බල වේග අභිභවාගෙන අපරාමිතව මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඉතින් ඒ අනුව සලකා අපි සමසෙන්නට ඕනේ. අපට ලැබී තියෙන ධර්ම වාසනාව මේ ලක්දී ඇති සෑම දෙනාට වෙනත් විදේශ රටවල් ඇති සෑම දෙනාට මේ ධර්ම වාසනාව ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්න ඕනේ. ඉතින් අපේ පූජ්‍ය නීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ අටකතරි මේ කටයුතු ගැන සොයා බලමින් සංවිධානය කරමින් හැම දිනකටම මම පාදා දෙන උනන්දු කරනවා. පූජ්‍ය දාසවත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේ කමඨාන් පිරිසිදු කර දෙමින් හැම දිනා ගිරිමත් කරනවා ආලෝකය දෙමින්. පූජ්‍ය තියරතන ස්වාමීන් වහන්සේ එසේම උන්වහන්සේ දන්න හැටියට මේ ධර්ම මාර්ගය උගන්වලා දෙන්නේ. පොතේ ගාලේ සම්බුසුභාග්‍ය ස්වාමීන් වහන්සේ හැම දිනකම මඟ පාදා දෙමින් ගිහිපෑද හැම දිනකට කරුණු කියා දෙමින් නොසැලෙන සිතක් ඇති උන්වහන්සේ මේ කටයුතු තුළදී සිටිනවා. ඒකම මේ පූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ විශාල ධර්ම ශ්‍රේණියක් මේ සිදු කළා තියෙනවා. ඒ හැම දෙනා වහන්සේට අනිකොත් මේ සබ්බමසාරින් වහන්සේලාට මේ සිද්ධ කරන ධර්ම ශ්‍රේණියම පාරමිතා බාලයෙන් බලපත් වෙලා තමන් වහන්සේලාගේ సంతාන තුල ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග ධර්මයන් විසද සුවිදය තමන් බලාපොරොත්තු වන අධිගම බෝධි යානයන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය බලයේ හේතු වාසනාව උදාපත් වේවා කියලා කියනවා. ඒ හැමදෙනාටම අපට පුරෝගාමී උපකාරී සිටින පූජ්‍ය කාලිකී පඬිත් කඩවැද්දේ ශ්‍රී දිනවස්සා විදානමානියන් වහන්සේ දීර්ඝ කාලයේ මම කියන්නේ මහා බෝධිසත්ව ගුණෝපේත කියලා. නුවර ගාම නීති ගුණ ලබාගෙන ඇති. ඒ වගේම මහෝත්තමයන් වහන්සේ නමක් කරමුණ ගැනීමෙහි සවිසුද්ධ වූ බුද්ධ ශාසනයේ මේ සුපිලිතම් වික්ෂුන් වහන්සේලා සුපිලිවෙත් කර වික්ෂුන් වහන්සේලා ඇති කරලා මේ සතුන් මඟ ආලෝකමත් කරන්න සමත් වුණේ. උන්වහන්සේට මේ කෘත්‍යයෙන් පිළිත ආධාර වූ අපවත් නිවාගාර පූජනීය මාතර ශ්‍රී ඥානාරාම විදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ වැනි මහානර පර්වතයෙන් නොසලෙන සුතුම් ගුණස්කන්ධ ඇති ඒ උන්වහන්සේලා නිසායි මේ විදිහ අපට සසුන් ගුණ ආලෝකමත් පවත්වා ගන්න ලැබිලා තියෙන්නේ. ඒ අනුව ඒ මාහිමියන් වහන්සේලාට තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් වීමට හේතු වේවා. එවැගේම මේ භාවනා වැඩසටහන සඳහා විශේෂයෙන් සහයෝගය දෙන මෙම පොළොස්සවක දික්කේන භාවනා මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයට ඉස්ථානයේ ඉඳකලන් ආවාස දුර්ණෙන් ඉඳ ආදී සකස් කරවා පූජා කළේ පින්වත් දේසිංහ පවුලේ සෑම දෙනාටම එවාගෙම සතුටකාද සමාරේට සති ගණන්ද භාවනා නියෝගීව ගත කරන මේ සීලම මහා කුරු මවුරු කුදරු සෑම දෙනාටම උපක්කායක කප්පේ කාර්කාවේ සෑම දෙනාට සීලකින් ඇවිල්ලා සීපතේ සංග්‍රහ කළ සීලම පින්තුන්ට මේ ධර්ම ශක්තිය තම තමාට ආදරෝග්‍ය සැප පිණිසත් දෙලන ජයගම කතු බෝධීකින් අග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැන්නේ මේ සඳහා අප තනසු පුරායන සම්යද්දිච්චක ආර්ය ජීරාජ මණ්ඩලයේ විතර උපකාරී වෙනවා. ඒ ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක විශ්ව දේවතා මණ්ඩලය මේ පුණ්‍ය ලාභය අනුමෝදන්ව වැඩි වැඩියෙන් බුදු සසුනේ ප්‍රතිපත්ති ධර්මයේ දිනු කර ගැනීමට සහයෝගයේ ආරක්ෂාව ආශිර්වාදේ ලබා දෙත්වා සාසනා කරන බෝධි වලින් අපර නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් සිටිනවා. එවැගේම හිතවත්ම දහස් හිතවත් සෑම සත්‍යයෙන්ද මෙම පූජන ස්ථානයේ පටන් අවතගම් නගර ලංකාව ගමදුව මේ සක්වල සීල සක්වල දසදිකා වාසී සමස්ත ලෝක සත්‍යයටත් නිතුන්වත් වේවා සීලකත්වෝ නිරුක්ත්වා නිරෝගී වේත්වා සෝතත්ත්වා පරිවං සරණියත්වා අප්‍රමාදයත්වා නිවන් මඟ පාරමී පුරත්වා ආරි සත්‍ය බෝධයෙන් කාන්ත නිවන් සුව ලබත්වා ක්‍රාමයිත්‍රි සිංකම සම්බුද්ධ ශාසන චිරස්තුතිය ප්‍රාර්ථනා කරමි ධර්ම දානානි සංක මුදුන් පමුණවා ගැනීම ධර්මයේ නිදහම් කර ගැනීම ධර්මයේ රැක ගැනීම අපේක්ෂාවෙන් ආරම්භ කොට පවත්වාගෙන යන ලැබෙන අනාගම් සංගමයේ නිලධාරි මනුල්ලටත් එහි සමාජික පිරිසටත් අනුශාසක ස්වාමීන් වහන්සේලාටත් මේ ධර්ම සේවයේ අවුරුදු 100ක් නෙවෙයි පරම්පරාව වශයෙන් බුද්ධ ශාසනාන්තයේ දක්වා පවත්වා ගන්නට සත්‍යත්‍ය ආශිර්වාදේ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතරට දැන් කාලය වේලා ඉක්ුත් වෙන බැවින් මේ අමාදම් සංගමයේ සැසීමේ කටයුතු වලට කාලය අපි ඉතුරු කරමු මේ සෑම කුසලයක්ම අපි සෑම දෙනාට කාර්මී බවට පත්වලා මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ මේ තනසේ වදාළ අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා කියන සුව ප්‍රාර්ථනා කරමි